بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම الله كي نامين كاف ها يا عين صاد ذكر رحمة ربك عبده زكريا إذ نادى ربه نداء خفيا قال رب إني وهن العظم مني واشتعل الرأس شيبا واشتعل الرأس شيبا ولم أكن بدعائك رب شقيا وإني خفت الموالي من ورائي وكانت امرأتي عاقرا وكانت امرأتي عاقرا فهب لي من لدنك وليا يرثني ويرث من آل يعقوب واجعله رب رضيا කෝෆ් හාය අයින් සෝද් නුබගේ පරමාධිපති ඔහුගේ ගැත්තා වූ සකරයාට දැක් වූ දයාව සම්බන්ධ ප්‍රකාශ කිරීමකින් මෙය ඔහු තම පරමාධිපතිට සිහින් හඬින් ආයාචනා කළ අවස්ථාවේදී මාගේ පරමාධිපතියානනි සැබැවින්ම මාගේ ඇටකටුද දුර්වල වී ඇත මාගේ හිසද වයස නිසා පැසී දිලිසෙයි තවද මාගේ පරමාධිපතියානනි. ඔබට මාකල මාගේ ප්‍රාර්ථනාවලින් මම ආශිර්වාද නොලද්දෙක් නොවෙමි. මගෙන් පසුව මගේ නෑදැයින්ගේ දුෘෂ්ටකම්වලින් මම බියවෙමි. තවද මාගේ බිරිඳද වඳගැහැනියකි. මිනිසා ඔබගේ සන්නිධානයෙන් මට උරුමක්කාරයෙකු දෙනු මැනවයි ඔහු කියය. මාගෙන් උරුමක්කාරයෙකු වන්නාවුද වූද යකූබ්ගේ පරපුරින් උරුමක්කාරයෙකු වන්නා වූද පුතෙකු දෙනු මැනව. තවද මාගේ පරමාධිපතියානනි. ඔහු යහපත් පුද්ගලයෙකු බවට පත් කරනු මැනවයි ඔහු කීය. يا زكريا إنا نبشرك بغلام اسمه يحيى لم نجعل له من قبل سميا قال رب أنا يكون لي غلام وكانت امرأتي عاقرا وكانت امرأتي عاقرا وقد بلغت من الكبر عتيا قال كذلك قال ربك هو علي هين وقد خلقتك من قبل ولم تك شيئا ඕ සකරයා අපි නුඹට ඔහුගේ නම යහයා වූ පුතෙකු පිළිබඳ සුභාරංචිය දෙන්නෙමු. මීට පෙර මෙනමින් කිසිවෙකු අපි නොමැවීමූ යැයි ඔහුගේ පරමාධිපති පිළිතුරු දුන්නේය. මාගේ පරමාධිපතියානනි මට කෙසේ නම් පුතෙකු වන්නේද. මාගේ බිරිඳ වදය. මාද මහළුවියට පැමිණියෙන් දුබලයයි ඔහු එනම් සකරයා කියය. එය එලෙසයයි ඔහු එනම් අල්ලා කීවේය. එය මට පහසුකාරියකි. මීට පෙරත් නුබ කිසිම දෙයක් නොවියදීත් මම නුබ මැව්වෙමි ඔහුගේ පරමාධිපති කියය. قال رب اجعل لي آية قال آيتك ألا تكلم الناس ثلاث ليال سويا فخرج على قومه من المحراب فأوحى إليهم فأوحى إليهم أن سبحوا بكرة وعشيا يا يحيى خذ الكتاب بقوة وآتيناه الحكم صبيا وحنانا من لدنا وزكاه وكان تقيا وبرا بوالديه ولم يكن جبارا عصيا وسلام عليه يوم ولد ويوم يموت ويوم يبعث حيا මාගේ පරමාධිපතියානනි මට සංඥාවක් දෙනු මැනවයි ඔහු එනම් සකරයා කිවේය. නුඹගේ සංඥාව එක දිගට තුන්රයක් නුඹ මිනිසුනට කතා නොකරීමයයි ඔහු අල්له කියය. ඉන් පසුව ඔහු මෙහරාබය නම් ආරක්ෂක ස්ථානයෙන් පිටවී ඔහුගේ ජනයාවෙත පැමිණියය. තවද නුබලා උදේ සවස නුබලාගේ පරමාධිපති සුවිශුද්ධ කරනුයි ඔවුනට ඔහු ඉංගියෙන් කීවේය. ඕ යහයා දේව ග්‍රන්තයේ තරයේ ග්‍රහණය කරව යැයි අල්له කිවේය. තවද අපි ඔහුට ළමා කාලයේදීම විනිශ්චය දුනිමු. තවද අපෙන් දයානුකම්පාවද පවිත්‍රත්වයද දුනිමු. තවද ඔහු බිය බැතිමතෙක් විය. ඔහු සිය දෙමාපියන්ට යුතුකම් ඉටු කරන්නෙක් විය. තවද ඔහු අහංකාර කෙනෙක් හෝ අකීකරු කෙනෙක්ද නොවීය. තවද ඔහු ඉපදුණු දිනහා මියගිය දිනහා මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදීද ඔහු කෙරෙහි සාමය පවතිී. واذكر في الكتاب مريم إذ انتبذت من أهلها مكانا شرقيا فاتخذت من دونهم حجابا فأرسلنا إليها روحنا فتمثل لها بشرا سويا نبي محمد මේ ධර්ම ග්‍රන්ථයේ මරියම් ගැන ප්‍රකාශ කරව. ඇය තම ජනයාගෙන් වෙන්ව නැගෙනහිර තැනකට ගිය බවද. එවිට ඇය ඔවුන්ගෙන් වෙන්ව සිටීමට තිරයක් යොදාගත්තාය. පසුව ඇය වෙත අපේ රූ එනම් මලක්වරයා යැවිමු. එවිට ඔහු සම්පූර්ණ මිනිස් වෙසින් ඇයට ඉදිරියෙන් පිණි සිටියේය. قالت إني أعوذ بالرحمن منك إن كنت تقيا قال إنما أنا رسول ربك لأهب لك غلاما زكيا قالت أنا يكون لي غلام ولم يمسسني بشر ولم أك بغيا قال كذلك قال ربك هو علي هين ولنجعله آية للناس ورحمة منا وكان أمرا مقضيا فحملته فانتبذت به مكانا قصيا فأجاءها المخاض إلى جذع النخلة قالت يا ليتني مت قبل هذا وكنت نسيا منسيا සැබවින්ම මා නුඹගෙන් ආරක්ෂාවීම සඳහා අර්රහ්මාන් එනම් අපරමිත දයාන්විතයා වූ අල්لهගේ පිහිට පතමි එහෙයින් මට ලංනොවව් නුඹ බිය බැතිමත් අයෙකුනම් යැයි ඇය එනම් මරියම් කීවාය සැබවින්ම මම නුඹගේ පරමාධිපතිගේ පනිවිඩකරුවෙක් වෙමි. නුඹට පිවිතුරු පුතෙකු ලබාදීමට එවනු ලැබුවෙමි. ඔහු එනම් මලක්වරයා කියය. මා බිලිඳෙකු බිහි කළ හැක්කේ කෙසේද? කිසිම පුරුෂයෙකු මා පහස ලබා නැත. තවද මම පතිවත නොරකින්නයක් නොයිමි. ඇය එනම් මරියම් කීවාය. එලෙසයයි. එය මට පහසු කාර්යක් යයිද. ඔහු එනම් දරුවා මිනිසුනට සංඥාවක් වශයෙන්ද අපගෙන් වූ දයාලු භාවයක් වශයෙන්ද තවද එය තීරණය කරන ලද දෙයක් යයිද නුබගේ පරමාධිපති පවසන්නේ යයි ඔහු එනම් මලක්වරයා කිවේය. පසුව ඇ එනම් මරියම් ඔහු පිළිසිඳ ගත්තාය. ඉන් පසුව ඇය ඔහු උසුලාගෙන ඈත වූ තැනකට පිටත්ව ගියාය. විලිරුදාව රට ඉදි කඳක් යටට ඇය ගෙන ගියාය. අහෝ මීට පෙරමා මිය ගියානම් තවදමා මතකයෙන් සම්පූර්ණයෙන් ගිලිහි ගියානම් යැයි ඇය එනම් මරියම් කිවාය. فناداها من تحتها ألا تحزني قد جعل ربك تحتك سريا وهزي إليك بجذع النخلة تساقط عليك رطبا جنيا فكلي واشربي وقري عينا فإما ترين من البشر أحدا فقولي إني نذرت للرحمن صوما فقولي إني نذرت للرحمن صوما فلن أكلم اليوم إنسيا නුඹ දුක් නොවව් නුඹගේ පරමාධිපති නුඹ සිටින තැනට යටින් උල්පතක් ඇතිකර ඇතැයි. ඇය හින්ද සිටින තැනට යටින් මතු වූ මලක්වරයාගේ හඬ ඇයට අඩගා කීවේය. තවද නුබේ ආහාරය සඳහා මේ ගසේ කඳ සොලවව්. එවිට නුඹට නැවුම් ඉදුණු රටයිදි වැටේවි. එවිට ඒවායෙන් කනු. බොනු තවද දෑස සිසිල් කරගනු. මිනිසුන්ගෙන් කිසිවෙකු නුඹ දුටුවානම්. අර්රහමාන් එනම් අපරමිත දයාන්විත වූ අල්له වෙනුවෙන් නිහඬ උපවාසයේ යෙදීමට මම භාර උනිමි. එනිසා මම අද කිසිම මනුෂයකු සමඟ කතා නොකරමී කියනුයිද එම හඬ ඇයට උපදෙස් දුන්නේය. فأتت به قومها تحمله قالوا يا مريم لقد جئت شيئا فريا يا أخت هارون ما كان أبوك امرأ سوء وما كانت أمك بغيا فأشارت إليه قالوا كيف نكلم من كان في المهد صبيا قال إني عبد الله آتاني الكتاب وجعلني نبيا وجعلني مباركا أينما كنت وأوصاني بالصلاة والزكاة ما دمت حيا وبرا بوالدتي ولم يجعلني جبارا شقيا والسلام علي يوم ولدت ويوم أموت ويوم أبعث حيا ذلك عيسى بن مريم قول الحق الذي فيه يمترون අනතුරුව ඇය ඔහු එනම් බිලිඳා ඇගේ ජනයාවෙත රැගෙන ආවාය එවිට ඔවුහු ඕ මරියම් නුඹ බරපතල පාපයක් සිදු කලායයි කීහ ඕ හාරුන්ගේ සහෝදරිය නුබේ පියා දුෂ්ට මිනිසෙකු නොවීය නුබේ මවද පතිවත නොරකින ගැහැනියක නොවූවායයි ඔවුහු කීහ එවිට ඇය එනම් මරියම් ඔහු එනම් බිරිඳා දෙසට අතදිගු කර සංඥාවක් කලාය තොටිල්ලේ සිටින බිලිඳෙකු සමග අපි කෙසේනම් කතා කරමු දැයි ඔවුහු කීහ එවිට සැබවින්ම මම අල්لهගේ ගැත්තෙක් වෙමි ඔහු මට ධර්මග්‍රන්ථය දුන්නේය තවදමා නබිවරයෙකු ලෙස පත් කළේ යැයි ඔහු එනම් බිලිඳා කිය එසේම මා කොතැනක සිටියත් ඔහුගේ ආශිර්වාදය මට සලසා ඇත තවද මා ජීවත්ව සිටිනතාකල් සලාත් ඉටු කරන ලෙස හා සකා දෙන ලෙස මට ඔහු නියම කළේය තවද මාගේ මවට යුතුකම් ඉටුකරන ලෙසද ඔහු මට නියම කළේය. ඔහු මා උඩඟුකාරයෙකුද කාල කන්නියෙකුද නොකළේය. තවද මා උපන් දිනද මා මරණයට පත්වන දිනද මා මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනද මා වෙත සාමය පවතිවායයි ඔහු කීවේය. එය මරියම්ගේ පුත් ඊසාය. ඒ ගැන ඔවුන් සැක කළ සත්‍යය වචනය මේය. ما كان لله أن يتخذ من ولد سبحانه إذا قضى أمرا فإنما يقول له كن فيكون وإن الله ربي وربكم فاعبدوه هذا صراط مستقيم فاختلف الأحزاب من بينهم فويل للذين كفروا من مشهد يوم عظيم أسمع بهم وأبصر يوم يأتوننا لكن الظالمون اليوم في ضلال مبين පුතෙකු ගැනීමට අල්ලාට අවශ්‍යතාවක් නැත. ඔහු සුවිශුද්ධය. ඔහු කිසියම් දෙයක් තීන්දු කරන විට එයට වනු යැයි පවසයි. විගසිම්ම එය සිදුවන්නේය. සැබවින්ම අල්له මාගේ පරමාධිපතිවේ. තවද නුබලාගේද පරමාධිපතිවේ. එනිසා ඔහුටම ඉබාදත් එනම් නමස්කාර කරනු. රිජු මාර්ගය මෙයයැයි ඊසා පවසා සිටියේය. මෙසේ තිබියදීත් නිකායිකයෝ ඔවුන් අතර ඊසා ගැන මතභේද ඇතිකරගත්හ මෙනිසා ප්‍රතික්ෂේප කළ අයට ඉමහත් වූ පරමාන්තදින සිදුවන සිදුවීම් දැකීම දරුණු ව්‍යසනයකි. ඔවුන් අප වෙත්තට පැමිණෙනදින ඔවුන්ගේ ශ්‍රවණය හා දර්ශනය ඉතාමත් තියුණුය. නමුත් අදදින ඔවුහු සත්‍යය ශ්‍රවණය කරන්නේද දකින්නේද නැති නිසා අපරාධ කාරයෝ ප්‍රකට වරදෙහිය. වඇන් وأنذرهم يوم الحسرة إذ قضي الأمر وهم في غفلة وهم لا يؤمنون إنا نحن نرث الأرض ومن عليها وإلينا يرجعون نبي محمد ඔවුන් සැලකිල්ලක් නොදක්වමින්ද විශ්වාස නොකරමින්ද සිටින මෙම තත්වේදී දුක්බර දිනය ගැන ඔවුනට අවවාද කරනු. එදින කරුණු විනිශ්චය කරනු ලබන විට දුක්වීම මිස ඔවුනට මගක් නැත. මහපොළොව සහ ඒ මත ඇති සියලු දෑ සැබවින්ම අපි උරුම කරගන්නෙමු. තවද ඔවුන් ආපසු ගෙන එනු ලබන්නේ අප වෙතමය. واذكر في الكتاب إبراهيم إنه كان صديقا نبيا إذ قال لأبيه يا أبت لم تعبد ما لا يسمع ولا يبصر ولا يغني عنك شيئا يا أبت إني قد جاءني من العلم ما لم يأتك فاتبعني فاتبعني أهدك صراطا سويا يا أبت لا تعبد الشيطان إن الشيطان كان للرحمن عصيا يا أبت إني أخاف أن يمسك عذاب من الرحمن فتكون للشيطان وليا මෙම ධර්ම ග්‍රන්ථයේ ඉබ්‍රාහිම් ගැන ප්‍රකාශ කරා. සැබවින්ම ඔහු සත්‍යවන්තයෙක් හා නබිවරයෙක් විය. මාගේ පියාණනි නොඅසන නොදකින තවද නුඹට කිසිම ප්‍රයෝජනයක් නැතිදෑ නොඹ අදහන්නේ ඇයිදැයි. ඔහුගේ පියාට ඉබ්‍රාහිම් කී අවස්ථාව සිහට නගනු. මාගේ පියාණනි නුවනින් නුබට නොපැමිණි දෑ නියත වශයෙන්ම මාවිත පැමිණ ඇත. එනිසා නුඹමා අනුගමනය කරව. මම නුඹට රිජුමාර්ගය පෙන්වා දෙමි මාගේ පියාණනි නුඹ ශීතාන් නො අදහනු සැබවින්ම ශීතාන් අර්රහමාන් වූ අපරමිත දයාන්විත අල්ලාට අකීකරුය මාගේ පියාණනි අර්රහමාන්ගෙන් දඩුවමක් නුඹ හසුකරුණු ඇතැයිද එම නිසා නුබ ශීතාන්ගේ සහායකයකු වනු ඇතැයිද සැබවින්ම මම බියවෙමි قال أراغب أنت عن آلهتي يا إبراهيم لئن لم تنته لأرجمنك واهجرني مليا قال سلام عليك سأستغفر لك ربي إنه كان بي حفيا وأعتزلكم وما تدعون من دون الله وأدعو ربي عسى ألا أكون بدعاء ربي شقيا ඕ ඉබ්‍රාහීම් නුඹ මාගේ දෙවිවරුන් පිළිකුළු කරන්නෙහිද. නුඹ මෙයින් වැලකුණේ නැතිනම් සැබවින්ම මම නොබට ගල්ගසා මරන්නෙමි. එනිසා නුඹ මගෙන් සදහටම වෙන්වී යනුයි ඔහු එනම් ඉබ්‍රාහිම්ගේ පියා කිය ඔහු එනම් ඉබ්‍රාහිම් මෙසේ කිය නුඹට ශාන්තිය වේවා මම මාගේ පරමාධිපතිගෙන් නුඹට ක්ෂමාවෙල්ලමි සැබවින්ම ඔහු මට කරුණාවන්තයකි තවද මම නුබලා සියලු දෙනාමත් අල්ලා හැර නුබලා අයදින දෙවියනුත් අත්හරමි මාගේ පරමාධිපතිට පමණක් මම අයදිමි මාගේ පරමාධිපතිට අයදීමෙන් මාගේ පරමාර්ථය ඉටුකර ගැනීමට අසමත් නොවනු ඇතැයි මම අපේක්ෂා කරමි. فلما اعتزلهم وما يعبدون من دون الله وهبنا له إسحاق ويعقوب وكلا جعلنا نبيا ووهبنا لهم من رحمتنا وجعلنا لهم لسان صدق عليا ඔහු ඔවුන්ගෙන්ද අල්ලා හැර ඔවුන් නැමදුම් කළ දැයින්ද ඉවත් වූ කල්හි අපි ඔහුට ඉස්හාක් හා යකූබ් වැනි මතු පරපුරක් පිරිනැමුවමු. තවද ඔවුන් දෙදෙනා නබිවරුම් කළෙමු. තවද අපගේ දයාවෙන් ඔවුන් වෙත පිරිනැමුවමු. ඔවුනට සැබෑ උතුම් ගෞරවෙන් ආශිර්වාද කළෙමු. واذكر في الكتاب موسى إنه كان مخلصا وكان رسولا نبيا وناديناه من جانب الطور الأيمن وقربناه نجيا ووهبنا له من رحمتنا أخاه هارون نبيا واذكر في الكتاب إسماعيل إنه كان صادق الوعد وكان رسولا نبيا وكان يأمر أهله بالصلاة والزكاة وكان عند ربه مرضيا واذكر في الكتاب إدريس إنه كان صديقا نبيا ورفعناه مكانا عليا නබිවරයානනි තවද මෙම ධර්ම ග්‍රන්ථයෙහි මූසා ගැනත් සිහිපත් කරනු. ඔහු අවංක කෙනෙක් විය. තවද රසූල්වරයෙක් සහ නබිවරයෙක් විය. අපි තූර්කන්දේ දකුණු පස සිට ඔහු ඇමතුවෙමු. තවද රහස් කතාවෙන් අපට ලංවීමට ඔහුට ඉඩදුනිමු. අපගේ අනුග්‍රහයෙන් ඔහුගේ සහෝදර හාරුන් නබිවරයෙකු වශයෙන් ඔහුට දුනිමු. නබිවරයානනි මෙම ධර්මග්‍රන්ථෙහි ඉස්මායිල් ගැනත සිහිපත් කරව. ඔහු පොරොන්දු නිසි ලෙස ඉටු කරන්නෙක් විය. තවද රසූල්වරයෙක් සහ නබිවරයෙක්ද විය. ඔහු සලාත් ඉටු කරන ලෙසත් සකාත් ගෙවන ලෙසත් ඔහුගේ ජනයාට අනකළය. තවද ඔහු ඔහුගේ පරමාධිපතිගේ සන්නිධානයෙහි ප්‍රිය ජනකයෙක් විය මෙම ධර්මග්‍රන්ථයේ ඉදිරිස් ගැනද නබිවරයානනි සිහිපත් කරව. සැබවින්ම ඔහු සත්‍යවන්තයෙක්ද නබිවරයෙක්ද විය. තවද අපි ඔහු උසස් තත්ත්වයට ننقومه أولئك الذين أنعم الله عليهم من النبيين من ذرية آدم وممن حملنا مع نوح ومن ذرية إبراهيم وإسرائيل وممن هدينا واجتبينا إذا تتلى عليهم آيات الرحمن خروا سجدا وبكيا ඔවුහු සියලු දෙනා ආදම්ගින් පැවත එන්නන්ගෙන්ද නූහ සමග නැවෙහි අප ගෙනගිය අයගෙන්ද ඉබ්‍රාහීම්ගේ සහ ඉස්රායිල්ගේ පරපුරෙන්ද අප නිසිමග පෙන් වූහා අප තෝරාගත් අල්له ඔවුනට අනුග්‍රහ කළ නබිවරුන්ගින්ද වූ අයවෙති. ඔවුහු කෙතරම් මොලොක් සිත්තැත්තන් වූවාදයත් අර්රහමාන් එනම් අපරමිත දයාන්විතයා වූ අල්ලාගේ ආයාත් එනම් වදන් ඔවුනට පාරායනය කරන විට හඬා මුනිනත වැටි සුජූත් නමස්කාර කළහ. فخلف من بعدهم خلف أضاعوا الصلاة واتبعوا الشهوات فسوف يلقون غيا إلا من تاب وآمن وعمل صالحا فأولئك يدخلون الجنة فأولئك يدخلون الجنة ولا يظلمون شيئا جنات عدن التي وعد الرحمن عباده بالغيب إنه كان وعده مأتيا لا يسمعون فيها لغوا إلا سلاما ولهم رزقهم فيها بكرة وعشيا تلك الجنة التي نورث من عبادنا من كان تقيا සලාත් ඉටු නොකලා වූද ආශාවන් අනුගමනය කලා වූද පරපුරක් ඔවුන්ගෙන් පසු පැමිණියය. ඔවුහු තම පිටු දැකීම් පිළිබඳව ප්‍රතිවිපාකවලට මතු මුහුණ දෙන්නෝය. කෙසේ වුවද පසුතැවිලි වී තවද විශ්වාස කර දැහැමි කටයුතු සිදු කළ අයමිස ඔවුහු ස්වර්ගයට පිවිසෙති. තවද ඔවුනට කිසිලෙසකින් අසාධාරණයක් කර නොලැබේ. අර්රහ්මාන් ඔහුගේ ගැත්තන්ට පොරොන්දු වූ ගුප්ත වූ සදාකාලික ස්වර්ග ඔවුන්ට ලැබේ. සැබවින්ම ඔහුගේ පොරොන්දුව ඉටුවන්නේමය. එහිදී ඔවුන් කිසිම නිෂ්පල කතාවක් ශ්‍රවණය නොකරයි. යහපත් සහ අර්ථාන්විත කතාමිස. තවද එහිදී ඔවුනට උදේ සහ සවස ඔවුන්ගේ ආහාර ලැබේ. දැහැමි ජීවිතයක් ගත කළ අපගේ ගැත්තෙකුට අප උරුම කරන ස්වර්ගය එයයි. وما نتنزل إلا بأمر ربك له ما بين أيدينا وما خلفنا وما بين ذلك وما كان ربك نسيا رب السماوات والأرض وما بينهما فاعبده واصطبر لعبادته هل تعلم له سميا ويقول الإنسان أإذا ما مت لسوف أخرج حيا أولا يذكر الإنسان أنا خلقناه من قبل ولم يك شيئا فوربك لنحشرنهم والشياطين ثم لنحضرنهم حول جهنم جثيا ثم لننزعن من كل شيعة أيهم أشد على الرحمن عتيا නබි මුහම්මද් නුඹගේ පරමාධිපතිගේ අනින් මිස අපි අවරෝහණය නොකරන්නෙමු. අප හමුවේ ඇතිදෑද අප පසුපසින් ඇතිදෑද ඒ අතරෙහි ඇතිදෑද ඔහුට අයච්චය තවද නුඹගේ පරමාධිපති අමතක කරන්නෙක් නොවන්නේය. ඔහු අහස්හිද මහපොළොවෙහිද ඒ දෙක අතර සියලු දෑහිද පරමාධිපතිය. එනිසා ඔහුට නුඹ අවනත වනු. ඔහුට ගැතිකම් කිරීම සම්බන්ධයෙන් ඉවසිලිවන්ත වනු. ඔහුට සමාන වෙනත් කෙනෙකු ගැන නොබ දන්නෙහිද. මා මල පසු පනපිටින් මා පිහිකරුන් ලබන්නේ දැයි මිනිසාසයි. මීට පෙර ඔහු කිසිම දෙයක් නොවීතිබියදී සැබවින්ම අපි ඔවුන් නිර්මාණය කළෙමුයි මිනිසා මෙනෙහි නොකරන්නේද. නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් දිවරමි. ඔවුන්ද ඔවුන් සමග ශේතානුන්ද සැබවින්ම අපි එක් රැස් කරවන්නෙමු. පසුව සැබවින්ම ඔවුන් අපි ජහන්නම් නම් අපාය වටා දනින් පමුණුවන්නෙමු. පසුව එක් එක් කණ්ඩායමකින් ඔවුන්ගේ අර්රහමාන් එනම් අපරමිත දයාන්විත වූ අල්ලාට අකීකරුවීමෙන් දැඩි වූ අය සැබවින්ම අපි උදුරාගන්නෙමු. ثم لنحن أعلم بالذين هم أولى بها صليا وإن منكم إلا واردها كان على ربك حتما مقضيا ثم ننجي الذين اتقوا ونذر الظالمين فيها جثيا وإذا تتلى عليهم آياتنا بينات قال الذين كفروا قال الذين كفروا للذين آمنوا أي الفريقين خير مقاما وأحسن نديا وكم أهلكنا قبلهم من قرن هم أحسن أثاثا ورئيا එවිට එහි එනම් ජහන්නම් නම් නිරයෙහි දවනු ලබන්නට ඔවුන් අතුරින් ඉතාම සුදුස්සන් කවුරුන් දැයි සැබවින්ම අපි මැනවින් දන්නෙමු. තවද නුඹලාගෙන් කිසිවෙක් එහි ඉදිරිපත් නොකරනු මිස නැත. මෙය නුඹගේ පරමාධිපති ක්‍රියාත්මක කරන නියත තීරණයකි. ඉන් පසුව අපි මෙලොවදී දැහැමිව සිටි අය මුදවන්නෙමු. තවද අපරාධ කළවුනට එහි දනින් සිටින්නට හරින්නෙමු. අපගේ ආයාත් පැහැදිලිව ඔවුනට පාරායනය කරනු ලැබූ කල්හි අප දෙපක්ෂයාතුරින් වඩා හොඳ තත්ත්වයකින් සිටින්නේ කවුරුද තවද සබා මණ්ඩලයෙන් වඩාත් මනහර කවුරුදැයි විශ්වාස කලායට ප්‍රතික්ෂේප කළ අය කියති. සම්පත්වලින්ද පෙරමුණෙන්ද වඩාත් හොඳ ජනතාවන් කොපමනක් ඔවුනට පෙර අපි විනාශ කළෙමුද. قل من كان في الضلالة فليمدد له الرحمن مدا حتى إذا رأوا ما يوعدون إما العذاب وإما الساعة فسيعلمون من هو شر مكانا وأضعف جندا ويزيد الله الذين اهتدوا هدى والباقيات الصالحات خير عند ربك ثوابا وخير مردا කවරෙකු නොමගෙහි සිටින්නේද ඔහුට අර්රහමාන් අවකාශය සලසයි ඔවුනට ප්‍රතිඥත දඩුවම හෝ අස්සා අත්නම් මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන අවස්ථාව දකිනවිට කවුරුන් තත්වයෙන් වඩා නරකද කවුරුන් සේනා බලයෙන් වඩා දුර්වල දැයි ඔවුහු දැනගන්නෙහි යැයි නබි මුහම්මත් පවසව. කවරෙකු යහමගවීද ඔහුට මඟ පෙන්වීම අල්ලා වර්ධනය කරයි. තවද සදා පවතින යහකම් නුබගේ පරමාධිපතිගේ සන්නිධානයෙහි පල විපාකයෙන් ඉතා හොඳය. තවද අවසානය සම්බන්ධයෙන්ද ඉතා හොඳය. أفرأيت الذي كفر بآياتنا وقال لأوتين مالا وولدا أطلع الغيب أم اتخذ عند الرحمن عهدا كلا سنكتب ما يقول ونمد له من العذاب مدا ونرثه ما يقول ويأتينا فردا واتخذوا من دون الله آلهة ليكونوا لهم عزا كلا سيكفرون بعبادتهم ويكونون عليهم ضدا අපගේ වදන් ප්‍රතික්ෂේප කොට එක දිගටම ධනයත් දරුවනුත් මට දෙනු ලබන්නේ යැයි කී අයකු නුඹ දුටුවෙහිද. ගුප්ත දෑ ඔහු විනිවිද දුටුවෙහිද. නැතහොත් ඔහු අර්රහමාන්ගේ සන්නිධානයෙන් ප්‍රතිඥ්ඥාවක් ලබා ගත්තෙහිද. නොයසේය ඔහු කියන දෑ අපි සටහන් කරන්නෙමු. තවද ඔහුට දඩුවම තවතවත් වැඩි කරන්නෙමු. ඔහු කියන සියලු දෑ අපි උරුම කරගන්නෙමු. තවද ඔහු අප වෙතට හිස් අතින් එයි. ඔවුනට බලයක් වනු පිණිස ඔවුහු ඔහු එනම් අල්ලාහැර වෙනත් දෙවිවරුන් ගත්හ. නො එසේය ඔවුන්ගේ නැමදුම් කිරීම ඔවුහු ප්‍රතික්ෂේප කරති. තවද ඔවුන්ගේ විරුද්ධවාදීහු වෙති. ألم تر أنا أرسلنا الشياطين على الكافرين تأزهم أزا فلا تعجل عليهم إنما نعد لهم عدا يوم نحشر المتقين إلى الرحمن وفدا ونسوق المجرمين إلى جهنم وردا لا يملكون الشفاعة إلا من اتخذ عند الرحمن عهدا وقالوا اتخذ الرحمن ولدا لقد جئتم شيئا إدا تكاد السماوات يتفطرن منه وتنشق الأرض وتخر الجبال هدا أن دعوا للرحمن ولدا وما ينبغي للرحمن أن يتخذ ولدا إن كل من في السماوات والأرض إلا آت الرحمن عبدا සත්‍යයට විරුද්ධ වනු පිණිස ඔවුන් වැඩි වැඩියෙන් පොළඹවන ශෛතානුන් ප්‍රතික්ෂේප කරන්නන් වෙත සැබවින්ම අප එවූ බව නබි මුහම්මද නුඹ නොදුටුවෙහිද. එහෙයින් ඔවුනට දඩුවම් පැමිණිය යුතුයයි ඉක්මන් නොවව්. ඔවුනට අපි ගණන් කර ඇත්තේ දින ගණනක් පමණි. පිය බැතිමත් අය අර්රහ්මාන් වෙතට ගෞරවනීය අමුත්තන් ලෙසින් අප රැස්කරවන දින එළඹෙනු ඇත. තවද එදින අපරාධකරුවන් පිපාසිත රංචුවක් මෙෙන් අපි නිරයට දක්කාගෙන යන්නෙමු. අර්රහමාන්ගේ සන්නිධානයෙන් අවසරය ලබාගත් කෙනෙකුට මිස අන් කිසිවෙකුට එදින මැදිහත්වීමේ හැකියාවක් නැත. අර්රහමාන් පුතෙකු ගත්තේ යැයි ඔවුහු කියති. මෙසේකීමෙන් නුඹලායිතා බරපතල දෙයක් ගෙනහැර පැය. එයින් අහස ඉරිතලා මහපොළොව කැබලිවලට පැලි යන්නා වූද කඳු සුනුවිසුණු වන්නා වූද දැකි. ඔවුන් අර්රහ්මාන්ට පුතෙකු ආරෝපණය කිරීම නිසා පුතෙකු ගැනීම අර්රහ්මාන්ට අවශ්‍ය නොවේ. අහස්වල සහ මහපොල්ලොවෙහි සිටින සියලු දෙනා අර්රහ්මාන් වෙත ගැත්තෙකු ලෙසින් එන්නෙකු මිස නැත. لقد أحصاهم وعدهم عدا وكلهم آتيه يوم القيامة فردا إن الذين آمنوا وعملوا الصالحات سيجعل لهم الرحمن مُدًّا فإنما يسرناه بلسانك لتبشر به المتقين وتنذر به قوما لدا وكم أهلكنا قبلهم قرن هل تحس منهم من أحد أو تسمع أو تسمع لهم ركزا ඔහු ඔවුන් ගැන හාත් පසින්ම දන්නේමය. තවද ඔහු ඔවුන් යථා ලෙස ගණන්ගෙන ඇත්තේය. ඔවුන් සියලු දෙනාම කියාමත් නම් මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනේ ඔහු වෙත එකලව ඇති. විශ්වාස කර යහකම් කළ අයට අර්රහ්මාන් සැබවින්ම ආදරය වඩවන්නේය. එනිසා නබි මුහම්මද බිය බැතිමත් අයට එමගින් නුබ ශුභාරංක්ෂය දෙනු පිණිසද මුරන්ඩු ජනයාට එමගින් අනතුරු ඇඟවීම පිණිසද අපි එය එනම් අල්කුරවානය නුඹගේ බසින්ම ලිහිල් කර පහල කළෙමු. ඔවුනට පෙර ජනතාවන් කොපමනක් අප විනාශ කළෙමුද. එවැන්නන් වූ ඔවුන්ගෙන් එකකුවත් නුඹ දකින්නෙහිද. නැතහොත් ඔවුන්ගෙන් කිසි ශබ්දයක්වත් නුඹ ශ්‍රවණය කරන්නෙහිද